වශයෙන්ම මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ മന്ത്രിවරුන්ට කියනවා මේ 19 19 වෙනි විවස්ථා සංශෝධනය කියන්නේ මල් වට්ටියක්. මේකට අත ගහන්න. මේකට අත ගැහුවේ නැත්නම් ඒ අය දේශපාලන වශයෙන් අනාථ වෙන බව මම එයාට කියනවා. මොකද මේක රටේ කවුරුත් ඉල්ලන එකක්. අවුරුදු 40ක් තිස්සේ කිව්වේ එක පුද්ගලයෙක්ගේ බලය අපි පාර්ලිමේන්තුවට දෙනවා. මන්ත්‍රීවරු 225කට දෙනවා. අන්න ඒක තමයි අපි කරන්න හදන්නේ. එතකොට ජනාධිපතිතුමාට ඕන වුණාම විනිශ්චයකාරවරයෙක් නම් කරන්න. මේක සම්බන්ධ වුණායින් පස්සේ ජනාධිපතිතුමාට අයිති තියෙනවා නමක් එවන්න. නමුත් විවස්ථාදායක සභාවට බලෙන් දිනන පාර්ලිමේන්තුවේ ඉන්න ජනාධිපතිතුමා එවන් නම ප්‍රතික්ෂේප කරන්නේ. අන්තිමට මොකද්ද වෙන්නේ? සියලු දෙනාම පිළිගන්න මැදිස්ත පුද්ගලෙක් ඒ තැනටපත් වෙනවා.